රත්නවීර පියාණන්ට සහ ලීඩියා රෝස් රත්නවීර මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීම දේශකයන්න් වහන්සේ ඇතුළු සුජීවත්ව සිටින සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම මිය පරලෝ යන්නට එදුණු සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම කියන මේ අරමුණු පෙරදරි කොටගෙනයි අද දවසේ මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ යහපත් අරමුණු පෙරදරි කොටගෙන සිදු කරන ධර්මදේශනාවේ මාතෘකාව හැටියට එදා එක පින්නතුන් අපට ආරාධනා කළේ විදර්ශනා භාවනාව පැහැදිලි කරමින් අද දේශනාව සිදු කරන හැටිය. ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ විපල්ලාස සූත්‍රයේහි දැක්වෙන ගාථා ධර්මයක්. සම්බුද්ධ ශාසනයේහි ප්‍රධාන භාවනා ක්‍රම දෙකක් දැක්වෙනවා සමත භාවනා සහ විදර්ශනා භාවනා වශයෙන්. ඒතර සමත භාවනාව චිත්ත ඒකාග්‍රතාවයේ මූලික කොටගෙන සිදු කරන භාවනාවක්. එහිදී සිහිය දියුණු කරන්නේ සමාධිය ඇති වෙන ආකාරයට. එහෙම නැත්නම් චිත්ත ඒකාග්‍රතාවයේ ඇති වෙන ආකාරයට. විදර්ශනාව ප්‍රඥාව අවදි වෙන ආකාරයට සිදු කරන භාවනාවක්. ඒ නිසා සමත භාවනාව හඳුන්වනවා චිත්ත භාවනා කියලා. විදර්ශනා භාවනාව හඳුන්වනවා පඤ්ඤා භාවනා කියලා. එතකොට මූලික වශයෙන් අපි මේ දෙකේ පවතින වෙනස්කම් තේරුම් ගත්තොත් තමයි අපිට විදර්ශනා භාවනාව කියන්නේ මොකක්ද? එහි පරමාර්ථය මොකක්ද කියලා નિවරදිව තේරුම් අරගෙන විදර්ශනා භාවනාව ප්‍රගුණ කරන්නට පුළුවන් වෙන්නේ. සමත කියන වචනේ තේරුම තමයි සමනය කිරීම. එහෙම නැත්නම් සංසිඳ වීම කියන අර්ථය. එතකොට කෙලස් ධර්ම සංසිඳ වීම සඳහා කරන භාවනා ක්‍රමය තමයි සමත භාවනාව. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනෝ සමත භාවනාවෙන් කෙලස් නැසීමක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ditta dhamma sukha viharaණයක්. ඒ කියන්නේ මේ ලෝක වශයෙන්ම කායික මානසික සුවපත් භාවය ඇති කරගන්න. අර කෙලස් ධර්ම වලින් ඇති කරන ක්ලේශ 10, ක්ලේශ පීඩා සමනය කරලා සිත සංසුන් කිරීම, සුවපත් කිරීම, සැහැල්ලු කිරීම තමයි සමත භාවනාවෙන් මූලික වශයෙන් කරන්නේ. එතකොට මේ සමත භාවනාව අපට දෙවනුව විදර්ශනාව සඳහා පාදක කරගන්නට පුළුවන්. විදර්ශනා භාවනාව સિદ્ધ කරන්නට ඒ සමත භාවනාව ප්‍රගුණ කරලා තියෙන කෙනාට හොඳ මානසික පසුබිමක් ගොඩනගෙනවා. ඒ මොකද දැන් අපේ මනස වික්ෂිප්තව ව්‍යාකූලව පීඩාකාරීව තිබියදී අපිට යම්කිසි කරුණක් පිළිබඳව ප්‍රඥාව උපදවන්නට පුළුවන්කමක් නැහැ. ප්‍රඥාව ඉපදවීම සඳහා මානසික සංසුන් බව ඒකාග්‍රතාවයේ සංහිඳියාව විශේෂයෙන් වැදගත් වෙනවා. ඒ නිසා සමත භාවනාව විදර්ශනාවට උපකාර කරගන්නට පුළුවන්. නමුත් සමත භාවනාව පමණක් වෙන්කොට ගත්තහම එයින් සිද්ධ වෙන්නේ කෙලෙස් ප්‍රහාණය කිරීමක් නෙමෙයි කෙලස් ධර්ම යටපත් කරලා සිත සංසුන් කිරීමක්. අපේ මනසෙහි තියෙනවා කෙලස් ධර්ම වල අවස්ථා තුනක් අනුශය, පරිඋත්ථාන සහ ව්‍යතික්‍රම. අනුශය කියලා කියන්නේ ක්ලේශ ධර්මයන්ගේ මූලික අවස්ථාව. කෙලස් ධර්ම තියද නැද්ද කියලාවත් හොයන්න බැරි මට්ටමට ඉතා සූක්ෂමව පවතින මූල අවස්ථාව තමයි අනුශය අවස්ථාවයි. පරිඋත්ථාන කියලා කියන්නේ මතුවලා එන අවස්ථාව. ඒ කියන්නේ අර අනුශය වශයෙන් තියෙන ක්ලේශ ධර්මයන් මතුවෙන්නට, අවදි වෙන්නට අවශ්‍ය ප්‍රත්‍ය ලැබෙනකොට, අරමුණු ලැබෙනකොට ඒවා ඇසුරු කරමින් අර ක්ලේශ ධර්මයන් අවදි වීම තමයි පරිඋත්ථාන කියන්නේ. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව තමයි ව්‍යතික්‍රමන. ව්‍යතික්‍රමන කියලා කියන්නේ කායික මානසික වාචසික වශයෙන් මේ ක්ලේශ ධර්මය ශක්තිමත්ව ක්‍රියාත්මක වෙනවා ඒ පංචස්කන්ධය හසුරුවමින් එතකොට මේ අවස්ථා තුනෙන් අර ව්‍යතික්‍රමන අවස්ථාව බොහෝ කොට අපට සීල සංවරයෙන් පාලනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ කය වචනය සිත ක්ලේශයන්ගෙන් ආවරණය වෙලා ක්ලේශයන්ට වසඟ වෙන ගතිය අපට සීලෙන් යම් ප්‍රමාණයකට පාලනය කරගන්න පුළුවන්. ඊළඟට චිත්ත ඒකාග්‍රතාවයේවත් සමාධිය දියුණු කිරීමෙන් අර දෙවන අවස්ථාව අපිට පාලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ පරියොට්ඨාන කෙලස් මතුවෙන අවස්ථාව. දැන් අපේ මනසේ කෙලස් අනුශය ධර්ම තිබුණයි කියලා ඒකෙන් මනසට පීඩාවක් නැහැ. අර පරියොට්ඨාන වශයෙන් ව්‍යතික්‍රමන වශයෙන් ඒ කෙලස් ධර්ම ක්‍රියාත්මක වෙනකොට තමයි ගතට සිතට ඒ ක්ලේශයන්ගෙන් ඇති කරන කම්පණය, පීඩාව, දාහය වික්ෂිප්ත බව ජනිත කරන්නේ. එතකොට යම්කිසි කෙනෙකුට පුළුවන් නම් කෙලස් ධර්ම අවදි වෙන ස්වභාවයත් ඒවා ක්‍රියාත්මක වෙන ස්වභාවයත් පාලනය කරගන්න යටපත් කරගන්න ඒතනත්තාට කායික මානසික සුවපත් භාවයක් ඒ තුලින්ම ජනිත වෙනවා. එතකොට මේ සමත භාවනාවෙන් එහෙම නැත්නම් චිත්ත ඒකාග්‍රතාවයේ දියුණු කිරීම තුළින් ප්‍රධාන වශයෙන් सिद्ध කරන්නේ අර විදිහට ක්ලේශ ධර්මයන් නැගී සිටින්නට තියෙන අවස්ථාව අහුරනවා. හැබැයි මේ අවස්ථාව ඇහුරුවයි කියලා දැන් ඒ ක්ලේශයන්ගේ මූල අවස්ථාව නැති වෙන්නේ නැහැ. ඒ මූල අවස්ථාව හෙවත් අනුශය අවස්ථාව සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන්නට පුළුවන් වෙන්නේ විදර්ශනා ප්‍රඥාවෙන් පමණයි. ඒ සඳහා කරන භාවනාවේ සඳහා කරන වැඩපිළිවෙල තමයි විදර්ශනා භාවනා කියලා කියන්නේ. දැන් මේ ක්ලේශයන්ගේ අවස්ථා තුන අපි සරල උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් කොස් සැටයක් ගත්තහම අපිට ඒකේ කොස් පැලයක් කොස් ගහක් පෙනෙන්නේ නැහැ. කොස් ඇටයක් විතරයි ප්‍රකට වෙන්නේ. එතකොට දැන් මේ කොස් ඇටයට අදාළ ප්‍රත්‍ය ඒ කියන්නේ පස ජලය හිරු එළිය මේ ටික નિවරදිව ස්පර්ශ වුනොත් අර කොස් ඇටේ කොස් පැලයක් බවට කොස් ගහක් බවට වර්ධනය වෙනවා. එතකොට මේ කොස් ඇටෙන් කොස් පැලයක් කොස් ගහක් නිර්මාණය කිරීමේ මූල ශක්තිය ඒ කොස් ඇටය තුළ අන්තර්ගත වෙලා තියෙනවා. නමුත් කොස් ඇටේ කපලා බැලුවයි කියලා, තලලා බැලුවයි කියලා, දිය කරලා බැලුවයි කියලා ඒ කොස් ගහක් හදන ශක්තිය මොකක්ද කියලා අපිට පැහැදිලිව වෙන් කරගන්නට පහසු නැහැ. දැන් මූලික වශයෙන් මේ කොස් ඇටයක හෝ අවශේෂ බීජයක හැලවෙන කුඩා අංකුරයක සටහන මූලික වශයෙන් පවතිනවා. එතකොට අද කාලේ ඒවා සූක්ෂම විදිහට වෙන් කරගෙන ඒවා මිශ්‍ර කරලා බද්ධ කරලා සමහර වෙලාවට යම් යම් දෙමුහුන් නිර්මාණ සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම සමහර වෙලාවට ඒ බීජ වඩා වර්ධනය කරලා එක් කලයක පමණක් පළදරන ඒවා හැම කාලයකටම පළදරන්නට සකස් කරලා මේ විදිහේ වෙනස්කම් කරනවා. ඒ ඥානමය වශයෙන් ඒවාෙහි යම් යම් වෙනස්කම් මිශ්‍ර කිරීම සිද්ධ කරලා නමුත් අපිට ඒ කවර ආකාරයෙන් බෙදලා බැලුවා වුණත් අපිට සොයා ගන්නට පහසු නැහැ අර මූල ශක්තියක් විනා අනාගතයේ අර විදිහට කොස් පැලයක් හැටියට කොස් ගහක් හැටියට නිර්මාණය වීමේ ඒ බරපතල తত্ত্বය අපට කොස් සැටයකින් දකින්න පුළුවන් කමක් නැහැ. ඒක අර බාහිර ප්‍රත්‍ය උපකාර වුණාම අනුක්‍රමයෙන් තමයි වැඩෙන්නේ. කොස්සටය ගත්තාම ඒ බීජයක් පමණයි. නමුත් ඒකට හිරු එළිය, පස, ජලය මොහු වෙනකොට ඒක කොස් පැලයක්, කොස් ගහක් තත්ත්වයට වර්ධනය වෙනවා. එතකොට ඒක දෙවැනි අවස්ථාව. ඊට පස්සේ ඒක අතුපතර විහිදිලා මල්පල හටගෙන තවත් ඒ වගේ ඵල ජනිත කරන්නට පුළුවන් මට්ටමේ ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒක තමයි තුන්වෙනි අවස්ථාව. අන්න ඒ වගේ අපේ මනසෙහි පවතිනවා දැන් අර කොස්සටේ ගත්තාම එහි කොස් ගහක් පේන්නේ කොස් පැලයක් පේන්නේ හැබැයි මූලික ශක්තිය තියෙනවා. ඒ වගේ තමයි අනුශ්‍රය අවස්ථාව. අර ජලය පස හිරු එළිය ලැබෙනකොට ප්‍රත්‍ය උදව් කරගෙන කොස්පැලයක් කොස් ගහක් හැටියට නැගී සිටින්නා වගේ තමයි පරිඋත්ථාන අවස්ථාව. ඊළඟට ව්‍යතික්‍රමන අවස්ථාව කියන්නේ අර මල්පල හටගෙන අනාගතයේ තව දුරටත් කොස්ගස් හදන්න පුළුවන් මට්ටමට තව પરම්පරාව ඉදිරියට ගෙන යන්න පුළුවන් මට්ටමට යලිත් බීජ ජනිත කරනවා. අන්න ඒ වගේ තමයි ව්‍යතික්‍රමන අවස්ථාවේ කය වචනය සිත මේ ක්ලේශයෙන් ආක්‍රමණය කරමින් අනාගතයේ තව තවත් විපාක ඇති කරන්නට හේතු වෙන විදිහේ කර්ම ජනිත කරනවා. එතකොට අනාගතයේ විපාක ඇති කරන අකුසල කර්ම ජනිත කිරීමේ ශක්තිය සීලයෙන් අපට පාලනය කරගන්න පුළුවන් සීල සංවරයෙන් ඊළඟට අර නැගී සිටින අවස්ථාව සමාධියෙන් යටපත් කරගන්නට පුළුවන් සංවර කරන්නට පුළුවන් ඒ ක්ලේශයන්ගේ මූල අවස්ථාව බීජ අවස්ථාව නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කරන්නට පුළුවන් වෙන්නේ විදර්ශනා ප්‍රඥාවෙන් පමණයි. ඉතින් ඒ නිසා අපි සමත භාවනාව කොතෙක් ප්‍රගුණ කළා වුණත් එයින් කෙලස් ප්‍රහාණය කරන්න පුළුවන් කමක් නැහැ. කෙලස් ප්‍රහාණය කිරීම සඳහා උපකාර වෙන භාවනාව තමයි විදර්ශනා භාවනාව. නමුත් ඒකෙන් අදහස් කරන්නේ සමත භාවනාව වැඩක් නැහැ කියන එක නෙමෙයි. සමත භාවනාව ප්‍රගුණ කිරීමෙන් අපට බොහෝ ප්‍රයෝජන ලබන්නට පුළුවන්. ධාන ලබන්නට පුළුවන්, අභිඥා ලබන්නට පුළුවන්, ඒ වගේම විදර්ශනාවට අවශ්‍ය මූලික පසුබිම සකසා ගන්නට පුළුවන්, කායික මානසික සුව පහසුව ලබන්නට පුළුවන්. ඒ ධානය අඛණ්ඩව පවත්වා ගත්තොත් මරණින් මත්තේ බ්‍රහ්ම ලෝකවල උපදින්නට පුළුවන්. මේ විදිහේ ලෞකික වශයෙන් ලැබිය යුතු යම් යම් බොහෝ ප්‍රයෝජන සමත භාවනාවෙන් තියෙනවා. නමුත් අපිට භව ගමන නිමා කරන්නට අත්‍යවශ්‍ය දේ තමයි කෙලෙස් ප්‍රහාණය කිරීම අර ක්ලේශයන්ගේ අවදි වෙන්නට පුළුවන් මූලික අවස්ථාව අනුශය අවස්ථාව සම්පූර්ණයෙන් අහෝසි කළොත් තමයි ඒ પરම්පරාව එතනින් නිමා වෙන්නේ. දැන් අර කොස්සැටය පොළව ජලය සහ හිරු එළිය කියන මේවට එකතු වුණාම එයින් කොස් පැලයක් කොස් ගහක් හැදිලා අනාගතේ තවත් කොස් පැල හදන්නට පුළුවන් විදිහේ බීජ ජනිත කරනවා. හැබැයි කොස් ඇටය සම්පූර්ණයෙන් අපි තලලා පොඩි කරලා පුලුස්සලා අලු කරලා ඒක විනාශ කළොත් එතනින් එහාට හැදෙන්නට තියෙන කොස් පැල, කොස් ගස්, කොස් මල්, කොස් ගෙඩි අනාගතේ ඒ නිසා හැදෙන්නට තියෙන තවත් කොස් පැල මේ සියල්ලම අහෝසි වෙනවා. අර කොස්සැටය පුළුස්සලා විනාශ කිරීමත් එක්කලා. එතකොට නැවත ඒ પરම්පරාව ඉදිරියට යන්නේ නැහැ. එතනින්ම අහෝසි වෙනවා. අන්න ඒ වගේ තමයි අපේ මනසේ පවතින ඒ ක්ලේශ මූලයන් අපිට සම්පූර්ණයෙන් අහෝසි කරන්න පුළුවන් නම් එතනින් එහාට ඒ ක්ලේශයන් මතුවෙන්නට තියෙන අවස්ථාව සම්පූර්ණයෙන් අහෝසි වෙලා යනවා. ඒ ක්ලේශයන්ගෙන් ගතසිත ආක්‍රමණය කරමින් නැවත නැවත අකුසල කර්ම ජනිත වෙන්නට තියෙන අවස්ථා සම්පූර්ණයෙන් අහෝසි වෙලා යනවා භව පැවැත්ම සම්පූර්ණයෙන් එතනින් නිමාවටපත් වෙනවා ඒ මූලික ක්ලේශ ධර්මයන් නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කළ තැන අන්න ඒ සඳහා කරන භාවනාව තමයි විදර්ශනා භාවනාව කියලා කියන්නේ එතකොට සමත භාවනාවේ සහ විදර්ශනා භාවනාවේ තවත් වෙනස්කම් තියෙනවා මූලික වශයෙන් සමත භාවනාවේදී කෙරෙන්නේ අරමුණක් යම් අරමුණක් නිසා අපේ සිතේ කෙලෙස් හට ගන්නවා නම් ඒ අරමුණෙන් සිත ඉවත් කරනවා. සමත භාවනාවේදී කෙලස් වැඩෙන විදිහේ මනස වික්ෂිප්ත වෙන විදිහේ අරමුණු වලින් සිත බැහැර කරනවා. බැහැර කරලා සිත සංසුන් වෙන විදිහේ ඒකාග්‍ර වෙන විදිහේ යහපත් කුසලාරම්මණයන්හි පිහිටවනවා. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු රාගය මතුවෙනකොට ඒ රාගය අවදි කරන්නට හේතු වෙන අරමුණෙන් සිත ඉවත් කරලා අසුභය මතු කරන්නට පුළුවන් අරමුණකට යොමු කරනවා. ඊළඟට ද්වේෂය මතුවෙන අරමුණක් තියෙනවා නම් ඒ අරමුණෙන් සිත බැහැර කරලා මෛත්‍රිය මතු කරන්නට පුළුවන් අරමුණක පිහිටවනවා. අන්න ඒ විදිහට අර අකුසල අරමුණින් අයහපත් අරමුණින් සිත බැහැර කරලා යහපත් අරමුණක පිහිටවන ගතිය සමත භාවනාවෙහි තියෙනවා. විදර්ශනාවේ එහෙම එකක් නැහැ. අකුසල අරමුණ වුණත් කුසල අරමුණ වුණත් යහපත් අරමුණ වුණත් අයහපත් අරමුණ වුණත් ඉෂ්ඨාරම්මනේ අනිෂ්ඨාරම්මනේ ඕනෑම අරමුණක් එක්ක පවතිමින් ඒ දිහා බලන ක්‍රමය වෙනස් කරනවා. එතකොට සමතේදී අරමුණ වෙනස් කරනවා විදර්ශනාවේදී අරමුණ වෙනස් කිරීමක් නැහැ තියෙන අරමුණ දිහාම සති සම්පජඤ්ඤයෙන් බලන්නට සිහියෙන් සහ නුවණින් බලන්නට මෙතෙක් බලපු ක්‍රමයට වඩා වෙනස් විදිහකට බලන්න මෙතෙක් බැලුවේ හැඟීම් වලට වහල් වෙලා නම් එතනින් එහාට හැඟීම් වලට වහල් නොවි බලන්නට මෙතෙක් ඒ ගැන හිතුවේ කල්පනා කළේ වැරදි විදිහට නම් ඒ ගැන નિවරදිව කල්පනා කරන්න. මෙතෙක් දැක්කේ වැරදි විදිහට නම් નિවරදිව දකින්නට. මනස පුහුණු කිරීම තමයි විදර්ශනා භාවනාවේදී කරන්නේ. එතකොට එතන පැහැදිලි වෙනසක් තියෙනවා මේ භාවනාවන් දෙකෙහි. සමත භාවනාවේදී අරමුණ වෙනස් කරනවා. විදර්ශනා භාවනාවේදී අරමුණ වෙනස් කරන්නේ නැහැ. දැක්ම වෙනස් කරනවා. ඊළඟට සමත භාවනාවේදී අරමුණ වෙනස් කිරීම පමණක් නෙමෙයි ඒ අකුසල් ජනිත වෙන්නට කෙලෙස් මතු වෙන්නට උපකාර වෙන අරමුණ වෙනස් කරලා කුසල ධර්මයන් මතු වෙන්නට උපකාර වෙන අරමුණෙහි සිත අලවා තබන්නට එහෙම නැත්නම් එහි ඒකාග්‍ර කරන්නට උත්සාහ කරනවා අකුසලයෙන් සිත ඉවත් කළා කියලා වැඩක් නැහැ. කුසල් අරමුණෙහි සිත පවත්වා ගන්නට දක්ෂ නැතිනම්. දැන් අපි සාමාන්‍ය ජීවිතයේදී අපේ සිතට ද්වේෂයක් එනකොට ඒ ද්වේෂය යටපත් කරලා මෛත්‍රී සහගත හැඟීමක් මතු කරගන්නට අපිට යම්කිසි උත්සාහයක් ගන්න පුළුවන්. හැබැයි උත්සාහ කළ පමණින්ම අපේ සිත මෛත්‍රියෙහි පිහිටන්නේ. ඒ මෛත්‍රී සහගත අරමුණෙහි නැවත නැවත පවත්වා ගන්නට දක්ෂ වෙන්නට අන්නේ දක්ෂතාවය පුහුණු කිරීම තුළින් තමයි ඇති කරන්නේ ඒක හඳුන්වන්නේ ඒකග්ගතා එහෙම නැත්නම් සමාධි කියලා. ඒ කියන්නේ කුසල කුසල චිත්ත ඒකාග්‍රතාවය. කුසල් අරමුණෙහි කැමැතිතාක් වෙලා පවත්වා ගන්නට පුළුවන් වීම. සාමාන්‍යයෙන් අපේ සිතේ ස්වභාවය තමයි එක් අරමුණක්ගෙන ඒ සිත නිරුද්ධ වෙනවා ඒහා බැඳුණු චිත්ත පරම්පරාවක් ක්‍රියාත්මක වෙනවා ඊළඟට තවත් අරමුණක් ගන්නවා ඊළඟට තවත් අරමුණක් ගන්නවා මේ විදිහට වේගෙන් වෙනස් වෙනස් අරමුණු ගනිමින් සිත නිරුද්ධ වෙනවා එතකොට එක් සිතක් බොහෝ වෙලා පවතිනවා නෙමෙයි සිත වහා නිරුද්ධ වෙනවා වහා නිරුද්ධ වෙනකොට ඒ වෙනස් වෙනස් සිත් වලින් වෙනස් වෙනස් අරමුණු ගන්නකොට අපට එකම අරමුණක්වත් හරියට පැහැදිලි නැති වෙනවා හරියට උදාහරණයක් හැටියට ගත්තොත් අපි වේගෙන් යන වාහනයකින් ජනේලෙන් එළිය බැලුවහම අපට එළිය තියෙන බොහෝ දේවල් පෙනෙනවා. ගස් කොළන්, ගෙවල් දොරවල්, මිනිස්සු, සතා, සිව්පාව, නාම පුවරු මේවා පෙනෙනවා. පෙනුණා උනාට එකක්වත් හරියට පැහැදිලි නෑ. වහාම පෙනෙනකොටම ඒක පහුවෙලා ඊළඟට ඒක පෙනෙන්න ගන්නවා. ඊට පස්සේ ඒකත් වේගෙන් පහුවෙලා ඊළඟ එක පෙනෙන්න ගන්නවා. එතකොට හැම එකක්ම පෙනෙනවා. පෙනුණාට එකක්වත් පැහැදිලි නෑ. ඇයි පැහැදිලි නැතිනේ වේගය වැඩි නිසා. නමුත් අපි වේගය අඩු කළොත් තව ටිකක් පැහැදිලි වෙනවා. සම්පූර්ණ වේගය අඩු කරලා වාහනේ නවත්තලා අපි ජනේලෙන් එළිය බැලුවොත් අපිට සෑහෙන වෙලාවක් අර එළියේ තියෙන දේවල් දිහා එක එල්ලේ බලාගෙන ඉන්න පුළුවන්. අන්න එහෙම බලාගෙන ඉන්නකොට තමයි අපිට හොඳට ඒ දේවල් පැහැදිලි කරගන්නට, නිවැරදිව තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ. අන්න ඒ වගේ තමයි සිතේ ඒකාග්‍රතාවය නැති වෙනකොට එක් එක් සිත් වලින් එක් එක් අරමුණු ගන්නවා. වහා සිත වෙනස් වෙනවා. නමුත් ඒ වෙනස් වෙන වෙනස් වෙන අලුතෙන් අලුතෙන් හට ගන්නා සිත් වලින් එකම අරමුණ නැවත නැවත ගන්නා தത്വෙට අපේ සිත පුහුණු කරන්නට පුළුවන් නම් ඒක තමයි චිත්ත ඒකාග්‍රතාවයේවත් සමාධිය කියලා හඳුන්වන්නේ. ඒ සමාධිය දියුණු කරගත්තොත් තමයි අපට කුසල් අරමුණෙහි බොහෝ වේලාවක් සිත පවත්වා ගන්නට පුළුවන් වෙන්නේ. එහෙම පුහුණුවක් නැති නිසා තමයි සාමාන්‍ය පුද්ගලයින්ට යහපත් අරමුණකට අවධානය යොමු කළාට වහාම ඒකෙන් සිත ගිලිහෙනවා. ආය අකුසල් අරමුණු වලට යනවා. ආය කුසල් අරමුණු වලට යොමු කරනවා. ආයත් වේගින් එහි ගිලිහෙනවා. එතකොට සමත භාවනාවේදී අකුසල් අරමුණින් සිත බැහැර කිරීම කරනවා වගේම කුසල් අරමුණෙහි බොහෝ වේලාවක් පවත්වා ගන්නට සුදුසු ඒකාග්‍රතාවයේ දියුණු කරනවා. එතකොට එහෙම කරන්නට නම් අපි සිහිය පුහුණු කරන්නට ඕන ඒකාග්‍රතාවය වැඩෙන විදිහට. එතකොට සමත භාවනාවේදී අපි යම්කිසි අරමුණකට අවධානය යොමු කරද්දී අපි ඒකාග්‍රතාවයේ වැඩෙන විදිහට තමයි ඒ අරමුණ දිහා බලන්නේ. ඒ කියන්නේ උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි ආනාපාන සතිය ප්‍රගුණ කරනවා නම් ආනාපාන සතිය සමත භාවනාවක් හැටියටත් ප්‍රගුණ කරන්න පුළුවන් විදර්ශනා භාවනාවක් හැටියටත් ප්‍රගුණ කරන්න පුළුවන් සමත භාවනාවක් හැටියට ප්‍රගුණ කරනවා නම් අර ආස්වාස ප්‍රස්වාසයේහි එක්තැනකට අවධානය යොමු කරගන්නවා නාසාග්‍රේ හෝ තොල අග හෝ ඒ ආස්වාස ප්‍රස්වාසයේ ස්පර්ශ වෙන එක තැන. එතකොට ස්පර්ශය නෙමෙයි අපි මෙනෙහි කරන්නේ ස්පර්ශ වෙන තැන වායු ධාරාව. ඒතර සමස්ත වායු ධාරාව ගැන අවධානය යොමු කරන්නේ අර එක තැනක ඒ වායු ධාරාව පිළිබඳව පමණක් අරමුණු කරමින් අපේ සිත එහි එකඟ කරන්න උත්සාහ කරනවා. හරියට උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් විදුලි පන්දමක ඒ කියන්නේ ටෝච් එක අර ඉස්සර තිබුණු විදුලි පන්දම් වල මූණ කරකවලා ඕනනම් ආලෝකය එක තැනකට ඉලක්කගත කරන්න පුළුවන්. එහෙම නැත්නම් අනිත් පැත්තට කරකවලා ඒ ආලෝකය විහිදුවන්න පුළුවන්. එතකොට අන්නේ ආලෝක එක තැනකට ඉලක්කගත කරනවා වගේ තමයි අපේ සිහිය එක තැනකට ඉලක්කගත කරනවා. එතකොට අනුක්‍රමයෙන් ඒකාග්‍රතාවය වර්ධනය කරන්නට ඒක උදව් වෙනවා. විදර්ශනාවේදී අපි එහෙම නෙමෙයි කරන්නේ සිහිය දියුණු කරනවා හරියට අර ටෝච් එකේ මූණ කරකවලා එළිය විහිදවන්නේ ඒ වගේ සමස්තය පිළිබඳව සිහිය යොමු කරනවා ඒතර ආස්වාස ප්‍රස්වාසය ගැන ආනාපාන සතිය ගැන නම් විදර්ශනාව කරන්නේ සමස්ත ආනාපාන සතිය නැත්නම් සමස්ත ආස්වාස ප්‍රස්වාස වායු ධාරාව ගැන. නාසයෙන් ඇතුල් වෙච්ච තැන ඉඳලා සමස්ත කය පුරාම ඒ ආස්වාස ප්‍රස්වාසයේ විහිදෙන ආකාරය අපි අධ්‍යයනය කරනවා එතකොට තමයි අපිට ඒ පිළිබඳව සමස්ත අවබෝධයක් ඇති කරන්නට පහසු වෙන්නේ. මෙන්න මේ විදිහට සමත භාවනාව සහ විදර්ශනා භාවනාවේ තියෙන වෙනස්කම් අපි තේරුම් අරගෙන තමයි විදර්ශනා භාවනාවට යොමු විය යුත්තේ මේ මූලික කාරණා ටික අපි පැහැදිලි කළේ එහෙම නොවුනොත් විදර්ශනා භාවනාව කියලා හිතාගෙන අපි බොහෝ වෙලාවට අර සමතයම තමයි ප්‍රගුණ කරන්නේ. ඒ කියන්නේ සමහර වෙලාවට අපි අකමැති අරමුණු වලින් මනස අයින් කරලා කැමැති අරමුණු වල තියාගන්නට සිත වික්ෂිප්ත වෙන අරමුණු වලින් අයින් කරලා සිත සංසුන් වෙන වෙනස් අරමුණක තියාගන්නට අන්න ඒ විදිහට වැරදි විදිහට හුඟක් දෙනාගේ මනස පුරු වෙනවා කොමක් නිසාද අර සමත විදර්ශනා දෙකේ වෙනස තේරුම් නොගත්තාම එතකොට අපේ අද ධර්මදේශනාවේ මාතෘකාව වෙන්නේ විදර්ශනා භාවනාව. ඒතර භාවනා කියලා කියන්නේ වඩනවා, වැඩි දියුණු කරනවා. එතකොට කොමක්ද වැඩි දියුණු කරන්නේ විදර්ශනා විදර්ශනා කියලා කියන්නේ විවිධාකාරයෙන් වඩා ගැඹුරින් දකින්නට මනස යොමු කිරීම. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයා දකින්නේ සම්මුති වශයෙන් ප්‍රඥප්ති වශයෙන් ඊට වඩා ගැඹුරට පරමාර්ථ වශයෙන් ලෝක ධර්ම වශයෙන් තේරුම් ගන්නට අපේ දැක්ම ප්‍රඥාව අවදි කිරීම තමයි විදර්ශනා භාවනාවේදී සිද්ධ වෙන්නේ. සාමාන්‍ය ලෝකයා සම්මුති වශයෙන් දකිනවා කියලා කියන්නේ දැන් අපි මේසයක් ගත්තාම ඒ එතන අපි කාටත් පෙනෙනවා මේසයක් තියෙනවා. එතකොට මේ මේසයයි කියලා සම්මත කරගෙන තියෙනවා. ඒ සම්මතය අපි කවුරුත් පිළිගන්න නිසා ඒක බොරුවක් මුසාවක් හැටියට නෙමෙයි ඒක සත්‍ය කතාවක් හැටියට අපි පිළිගන්නවා. ඒක සත්‍ය කතාවක් හැටියට පිළිගත්තා වුණාට ඒ මේසේ කකුල් හතර ගලවලා අර උඩ අල්ලලා තියෙන ලෑලි ටික වෙන වෙනම ගලවලා ඊට පස්සේ මේසේ පට්ටම ගලවලා ඒ ලෑලි කෑලි ටිකයි ලී කෑලි ටිකයි ඔක්කොම එකට මිටියක් බැන්දොත් අපිට එතන තියෙන්නේ ලෑලි මිටියක් ලී මිටියක් විතරයි මේසයක් කියලා එකක් නැහැ. එතකොට එහෙම එකට එකතු කරලා බැඳලා ගැට ගහලා තියෙන ලී මිටියක් පෙන්නලා මේ මේසේ කියලා කිව්වොත් එහෙම එතන අහන කෙනා වික්ෂිප්ත වෙන්නට පුළුවන්. මොකද එතන මේසයක් නැහැ. ලී මිටියක් විතරයි තියෙන්නේ. ඊට පස්සේ දැන් එතකොට අපිට පේනවා අර මේසය කියන එක අර ලෑලි ටික තිබුණු හැඩයත් එක්කලා ඇති කරගත්තු සම්මුතියක් ප්‍රඥප්තියක්. ඒ හැඩය වෙනස් වෙච්ච ගමන් එතන මේසය කියලා එකක් නැති වෙනවා. ඊට පස්සේ අර ලෑලි කෑලි ටික එකට ගැට ගහලා තියෙනකොට ලෑලි මිටියක් ලී මිටියක් කියලා හඳුන්වනවා. ඊට පස්සේ ඒ ටික අරගෙන පුංචි පුංචි කෑලි වලට කැපුවොත් ඊට පස්සේ ලී මිටියකුත් නැහැ ලී කෑලි ගොඩක්. එහෙනම් අර ලී මිටියයි කියලා කිව්වේ ඒවත් තිබිච්ච හැඩයත් එක්කලා ඇති කරගන්න සම්මුතිය. ඊට පස්සේ දැන් අර ලී කෑලි ටික අරගෙන අපි ඒ ටික කුඩු කරනවා. ඊට පස්සේ ලී කෑලි ටිකකුත් නැහැ ලී කුඩු ටික. ඊට පස්සේ කුඩු ටික අපි තවත් හොඳටම දුහවිලි අංශු බවට පත් කළොත් ඊට පස්සේ ලී කුඩුත් නැහැ ඊට පස්සේ කුඩා අංශු ටිකක් මේ විදිහට බෙදාගෙන බෙදාගෙන ගිහිල්ලා ඒවා බටහිර ලෝකයේ කියන ආකාරයට පරමාණු කියන තැන දක්වාම බෙදාගෙන යන්නට පුළුවන්. ඊට පස්සේ ඒ පරමාණු කියන එකත් නැවත උපපරමාණුක අංශු වලට බෙදාගෙන බෙදාගෙන ගියොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහේ පරමාර්ථ ධර්ම පරමාර්ථ ධර්ම කියලා කියන්නේ බෙදලා බෙදලා බෙදලා අවසානයේ නොබෙදිය හැකි තැනකට එනවා. අන්නේ තවදුරටත් බෙදන්න බැරි මූලික ශක්තියින් තමයි පරමාර්ථ කියන්නේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ ආදී වශයෙන්. එතකොට ඒව ගත්තාම ඒවැය තියෙන ශක්ති විශේෂයක්. පඨවි කියන එක අපිට ඝන දෙයක් හැටියට දැනුණට එහි ඒ පඨවි ගුණය එහෙම නැත්නම් ඝන කිරීමේ, ඝනීභවනයේ කිරීමේ ශක්තිය ආපෝ කියලා ගත්තාම බන්ධනය කිරීමේ අලවා තැබීමේ ශක්තිය. තේජෝ කියලා ගත්තාම දහණය කිරීමේ ශක්තිය. වායෝ කියලා ගත්තාම පොම්බන තෙපොල් දෙන ශක්තිය. අන්න ඒ විදිහට මේ රූප කලාප භෞතික වශයෙන් ගත්තාම ඒවා ඒක රාශි වෙලා තියෙනකොට අපිට වෙනත් වෙනත් සම්මුති ප්‍රඥප්ති වලින් අපි හඳුන්වනවා ඒවා බෙදලා බෙදලා බැලුවෙන් පස්සේ අවසානයේට ඒ අපි හඳුනා ගන්නා මූලික සම්මුති ප්‍රඥප්ති වෙනස් වෙලා යනවා. එතකොට මව, පියා, බිරිඳ, සැමියා, දරුවා, ගේදොර, ගහකොළ මේ සියල්ලක්ම ගත්තහම ওই විදිහට අපි සම්මුති වශයෙන් හඳුන්වන දේවල් බෙදලා බෙදලා බැලුවෙන් පස්සේ පරමාර්ථ ධර්ම වශයෙන් අපට ඊට වඩා වෙනස් ස්වરૂපයක් තමයි හමු වෙන්නේ. එතකොට සාමාන්‍ය ලෝකයා දේවල් දකින්නේ සම්මුති වශයෙන්, ප්‍රඥප්ති වශයෙන්. ඒ தත්වයෙන් ඔබට ගිහිල්ලා පරමාර්ථමය වශයෙන් ලෝකේ ඇත්තටම පවතින්නේ කොහොමද? ලෝකේ යථාර්ථය කුමක්ද කියලා ගැඹුරින් අධ්‍යයනය කරන ක්‍රමය තමයි විදර්ශනා කියලා කියන්නේ. එතකොට විදර්ශනා වශයෙන් අපි දකින්නට උත්සාහ කරන්නේ මොකක්ද? අපි හදාගත්තු දෙයක් නෙමෙයි, අපට හිතෙන දෙයක් නෙමෙයි, අපි හදාගන්න සංකල්පයක් නෙමේ විදර්ශනා කියලා අපි දකින්නට උත්සාහ කරන්නේ සැබවින්ම පවතින යථාර්ථය. නමුත් මේ යථාර්ථය දකින්නට අපට එකවරම පුළුවන්කමක් නැහැ. ඇයි ඒ යථාර්ථය දකින මට්ටමට අපේ සිත මෙහෙවන්නේ නැති නිසා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි ලෝකය දිහා බලනකොට බලන්නේ අපේ රුචි අරුචිකම් මුල් කොටගෙන. එතකොට අපි කැමති දේවල් මතුවෙවි පෙනෙන්නට ගන්නවා. අපට ඕන එකමක් නැති අපේ අවධානය යොමු නොවන දේවල් අපට තරම් පෙනෙන්නේ නැහැ. උදාහරණයක් ඇටියට ගත්තොත් අපි හිතමුකෝ දැන් පත්තරයක් කියවගෙන යනවා. ඒ පත්තරේ කියවනකොට මුළු පත්තරේම තියෙන දේවල් අපිට පත්‍ර පිටු ටික ඔක්කොම බලලා තිනවා. හැබැයි ඒකේ සමහර දේවල් අපිට පෙනිලා නැහැ. සමහර කාරණා විතරයි පෙනිලා තියෙන්නේ. ඇයි අපේ අවධානය යොමු වෙන කරුණ විතරක් පෙනිලා තියෙනවා. අනිත් දේවල් අපිට පෙනිලා නැහැ. එතකොට S2 කරලා බැලුවහම ලෝකේ ගොඩාක් දේවල් අපිට පෙනෙනවා. හැබැයි සියල්ලක්ම අපට අරමුණු වෙන්නේ නැහැ. අපේ අවධානය යොමු වෙන කාරණේ පමණයි අපිට පෙනිලා තියෙන්නේ. හඬත් එහෙමයි. ගොඩාක් ශබ්ද තියෙනවා. අපිට ඒ ඔක්කොම කනට ස්පර්ශ වුණාට අපිට අවධානය යොමු වෙන හඬ පමණයි අපිට හරියට පැහැදිලිව ඇහිලා තියෙන්නේ දැනිලා තියෙන්නේ. එහෙනම් අවධානය යොමු කළොත් විතරයි අපිට මේ ඉන්ද්‍රයන්ට දේවල් දැනෙන්න පටන් ගන්න. එහෙම නැතුව ලෝකෙ තිබිච්ච පමණට අපිට ඔක්කොම පේන්නේ නැහැ. ඔක්කොම ඇහෙන්නේ නැහැ. ඔක්කොම දැනෙන්නේ නැහැ. ඒවා දැනෙන්නේ, පෙනෙන්නේ, ඇහෙන්නේ ඒවා ගැන අවධානය යොමු කළොත් එතකොට සාමාන්‍ය ලෝකයා අවධානය යොමු කරන්නට පුරුදු වෙලා තියෙන්නේ තමන්ගේ රුචි අරුචිකම් වලට. කැමති දේවල් වලට අවධානය යොමු කරනකොට ඒ දේවල්ම මතුවෙවි පෙනෙන්නට ගන්න. කැමති දේවල් අහන්නට උත්සාහ කරනකොට ඒ දේවල්ම මතුවෙවි ඇහෙන්නට ගන්න. ඒක තමයි අපේ මේ ඉන්ද්‍රයන්ගේ ස්වභාවය. ඊළඟට අකමැති දේවල් පිළිබඳව සොයන්නට කල්පනා කරන්නට ඒවා පිළිබඳව ගැටෙන්නට මනස පොළඹවනකොට ඒ අකමැති දේවල්ම මතුවෙවි පෙනෙන්නට ගන්න. දැන් මේ ස්වභාවයට කියනවා ඒ යමක් පිළිබඳව උනන්දු වෙන ගතියට කියනවා ගරුක භාවයයි කියලා. ගරුක භාවය කියලා කියන්නේ යමක් ගැන උනන්දු වෙනවා. ඒතකොට උනන්දු වෙන දේ තමයි අපිට මතුවෙවි පෙනෙන්නට ගන්න. අපිට පෙනෙන්නේ බලන්නට ඕන කියලා හිතන දේ. එතකොට අපි කැමති දේවල් නම් හොයන්නේ එතනත්තා කාමගරුක. එතකොට කාමගරුක කියලා කියන්නේ ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයෙන්, සිතින් තමන් අරමුණු කරන්න කැමති දේවල් තමයි හැමතිස්සෙම හොයන්නේ. එතකොට ඇස් දෙක අරලා බැලුවෙන් පස්සේ ඒ තමන් කැමති දේවල් වලට තමයි අවධානය යොමු වෙන්නේ. උදාහරණයක් ඇටියට ගත්තොත් අපි හිතමු දැන් කාර් වලට කැමති දරුවෙක් කාරට බැස්සහම අනිත් වාහන කොතෙක් තිබුණා වුණත් කාර් ගැන තමයි ඒ දරුවාගේ අවධානය යන්නේ. ඇයි ඒව ගැන තමයි උනන්දු වෙන්නේ. එතකොට අනිත් ඒවා පාරේ නැතුව නෙමේ ප්‍රකට වෙලා පෙනෙන්නට ගන්නෙ ඒ තමන් උනන්දු වෙන දේ. එතකොට කෑම බීම ගැන උනන්දු වෙන කෙනෙක් රසය ගැන උනන්දු වෙන කෙනෙක් වුණොත් ඒ තනත්තා පාරට බැස්සහම අනිත් ගොඩනැගිලි මිනිස්සු ද්‍රව්‍ය ගහකොළ කොච්චර තිබුණා වුණත් හොඳ රස කෑම තියෙන හෝටල්, රෙස්ටුරන්ට් ඒවා තමයි ඒ තැනත්තාගේ අවධානයට යොමු සුවඳ ගැන උනන්දු වෙන කෙනාට අනිත් කොතෙක් දේ තිබුණත් ඒ හොඳ සුවඳක් දැනුණොත් ඒකට තමයි අවධානය යන්නේ. මෙන්න මේ විදිහට කාමගරුක පුද්ගලයාගේ ස්වභාවය තමයි තමන් කැමති දේවල් කෙරෙහි අවධානය යනවා අනිත් ඒවා තමන්ට ස්පර්ශ වෙන්නේ නැහැ. ඊළඟට ද්වේෂගරුක පුද්ගලයාගේ ස්වභාවය තමයි හැමතිස්සෙම ගැටෙන්න බලනවා හැපෙන්න බලනවා අර රුස්සන් නැති තැන්ම තමයි අවුස්ස අවුස්ස පහුරු ගගා බලන්නේ එතකොට මේ ද්වේෂගරුක පුද්ගලයා ඒත නැත්තාට බැලූ බැලුවත් ඇහෙන ඇහෙන තැන දැනෙන දැනෙන තැන හිත ගැටෙන දේවල් තමයි Tamanට ස්පර්ශ වෙන්නට ගන්න. එතකොට හැමතිස්සෙම හිත නරක කරගන්න. සැක කරන්න පටන් ගත්තාම Tamanගේ සැකය වර්ධනය වෙන විදිහේ දේවල්ම තමයි මතුවෙවි පේන්නට ගන්න. අපි බියපත් වුනහම තැති ගත්තාම බිය වෙන දේවල්ම තමයි හැම පැත්තෙම ඇහෙන්න ගන්නෙ මතුවෙන්න ගන්න. මෙන්න මේ විදිහට අපේ මනසින් අපි උනන්දු වෙන්නේ කුමක් පිළිබඳවද අපේ මනසේ වැඩිපුර මතුවෙන්නේ මොකක්ද ඒවම ඒවම හැමතැනින්ම පෙනෙන්නට ගන්නවා දැනෙන්නට ගන්නවා ස්පර්ශ වෙන්නට ගන්නවා අනිත් දේවල් අවධානයට ලක් වෙන්නේ නැහැ. දැන් මේ ලෝකයේ හැම විටම යථාර්ථය ප්‍රකට වුණත් ඒ ප්‍රකට වෙන යථාර්ථය අපේ මනසට අපේ ඉන්ද්‍රයන්ට දැනෙන්නේ නැත්තේ කොමක් නිසාද? අපි ඒවාහි යථාර්ථය දකින විදිහට අවධානය යොමු කරන්නේ අපි කැමති කැමති විදිහට. එතකොට ඇත්ත තිබුණා වුණාට ඇත්ත පේන්නේ ඒක වෙනස් විදිහකට තමයි පේන්නේ. ඒක හඳුන්වනවා විපල්ලාස කියලා. විපල්ලාස කියන්නේ විකෘතිය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද විපල්ලාස සූත්‍රය අපි අද මාතෘකා කරගත්තේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා ලෝකයේ බහුලව පුද්ගලයෝ සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස වලින් තමයි ලෝකය දකින්නේ. සංඥා විපල්ලාස කියන්නේ සංඥා කියලා කියන්නේ එකකින් එකක් වෙන්කොට හඳුනා ගන්නා සටහන. එතකොට රූපයකින් තව රූපයක් වෙන්කොට හඳුනාගන්නේ ශබ්දයෙන් තව ශබ්දයක් වෙන්කොට හඳුනාගන්නේ සංඥාවෙන්. එතකොට සංඥාව විකෘති වෙච්ච ගමන් වැරදි විදිහට තමයි හඳුනාගන්නේ. වැරදි විදිහට හඳුනාගත්තු ගමන් වැරදි විදිහේ මනෝභාවයන් ඇති වෙනවා. වැරදි මනෝභාවයන් ඇතිවෙනකොට වැරදි දෘෂ්ටි ඇති අන්න සංඥා විපල්ලාසය සංඥා විකෘති වෙච්ච ගම මනෝභාවයන් විකෘති වෙනවා. මනෝභාවයන් විකෘති වෙච්ච ගම දෘෂ්ටිය විකෘති එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මේ සත්වයේ පුද්ගලයක ආත්මයක් නොවන මේ පංචස්කන්ධය අපිට සත්වයේ හැටියට පුද්ගලයක හැටියට ආත්මයක් හැටියට තමයි දැනෙන්නේ. ඒක ඇත්ත දෙයක් නෙමෙයි. ඇත්ත දෙයක් නොවුනා වුණාට අපිට එහෙම තමයි හිතෙන්නේ, එහෙම තමයි දැනෙන්නේ. ඇයි සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දික්ටි විපල්ලාස. අර මේසය ගැන කිව්වා වගේ දැන් මේසය කියලා හඳුන්වන්නේ සම්මුති වශයෙන්. එතකොට ඇත්තට මෙතන මේසයක් තියෙනවා වගේ අපිට හැඟෙන්නට ගන්නවා අපි එහෙම හිතන්නට ගන්නවා ඒ මත පිහිටලා තමයි අපි තීරණ ගන්න. අන්න ඒ වගේ ඊටාම සූක්ෂම මේ නාම රූප ධර්ම එකට එකතු වෙලා ක්‍රියාත්මක වෙනකොට මෙතන සත්වයක් ඉන්නවා වගේ සංඥාවක් ඇති වෙනවා ඊට පස්සේ සත්ව සංඥාව පෙරදරි කොටගෙන අපි සිතන්න කල්පනා කරන්න පටන් ගන්නවා ඊට පස්සේ අපට ඒ සත්ව සංඥාව සත්ව චින්තනය තහවුරු වෙලා සත්වයේ කියන දෘෂ්ටියක් ඇති වෙනවා ඒකට කියනවා සක්කාය දිට්ඨියයි කියලා දැන් එතකොට ඇත්තටම සත්වයේ පුද්ගලික ආත්මයක් නැති වුණාට අපට හැඟෙනවා අපට හිතෙනවා මෙතන සත්වයක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා ආත්මයක් ඉන්නවා මම කියලා කෙනෙක් ඉන්නවා ඒ මම තමයි මේ දේවල් හිතන්නේ මම තමයි මේ දේවල් කරන්නේ මට තමයි මේ දේවල් වැටහෙන්නේ ඔන්න ඔය විදිහට අපි වැරදි දෘෂ්ටියක එල්බ ගන්නවා දැන් ඒක ලෝකේ තියෙන දෙයක් නොවුනා වුණාට ඒ වැරදි වැටහීම අපට ඇති වෙලා තියෙන්නේ. ඇයි අර සංඥා විකෘතිය, චිත්ත විකෘතිය සහ දෘෂ්ටි විකෘතිය නිසා. එතකොට සාමාන්‍ය ලෝකයේ සම්මුති මත ඉඳගෙන ලෝකය දකින්නට උත්සාහ කරනකොට ඔන්න ඔය විදිහේ වැරදි දෘෂ්ටිවලට, වැරදි මනෝභාවයන්ට අපි එළඹෙනවා. ඒවයින් සිත නිදහස් කරගන්නට නම් නිවැරදිව ලෝකය දකින්නට ඕන. නිවැරදිව ලෝකය පිළිබඳව සිතන්නට ඕන. නිවැරදි සංඥා, නිවැරදි මනෝභාවයන්, නිවැරදි දෘෂ්ටීන්ට අපි පැමිණෙන්නට ඕන. එතන නිවැරදි දෘෂ්ටිය කියලා කිව්වේ සම්මා දිට්ඨිය. එතකොට ඒ බඳු තැනට පැත්වීම සඳහා අපි පුරුදු පුහුණු කරන භාවනා ක්‍රමය තමයි විදර්ශනා භාවනා කියලා කියන්නේ. එතකොට එතනදී අපිට මොකද්ද කරන්න තියෙන්නේ? අර ලෝක සම්මුති වලින් ඔබට ගිහිල්ලා සැබවින්ම ක්‍රියාත්මක වෙන මූල ධර්ම මොනවාද? ඒවා එකින් එකට ප්‍රත්‍ය වෙන්නේ කොහොමද? ඒ නිසා ක්‍රියාත්මක වෙන කෘත්‍ය මොනවාද? මෙන්න මේ කාරණා තමයි අපි විදර්ශනාවේදී විශේෂයෙන් සොයා බලන්නේ. දැන් මේවා මේ වචන වලින් කිව්වට තේරෙන්නේ නැහැ. අපට වැටහෙන අපි අහලා පුරුදු වචන වලින් කිව්වොත් අපි යමක් දිහා බලනකොට හේතුඵල වශයෙන් ඒක එහි ක්‍රියාත්මක වෙන හේතුඵල ධර්මතාවය අපට තේරුම් ගන්නට උත්සාහ කිරීම. ඊළඟට එහි ක්‍රියාත්මක වෙන ත්‍රිලක්ෂණය අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව ප්‍රකට කොට දකින්නට ඊළඟට ස්කන්ධ ධාතු ආයතන පරමාර්ථ ධර්මාදී වශයෙන් මේ නාම රූප ධර්ම බෙද බෙදා බලන්නට අපේ ප්‍රඥාව දියුණු කිරීම තමයි විදර්ශනා කියලා කියන්නේ. එතකොට ඒ විදිහේ විදර්ශනාවක් දියුණු කරන්න නම් මූලික වශයෙන් අපි ඒ කරුණු ගැන ඉගෙනගෙන තියෙන්නට ඕන දැනගෙන තියෙන්නට ඕන. දැන් දන්නේවත් නැති දෙයකට අපේ අවධානය යොමු වෙන්නේ නැහැනේ. ඉස්සල්ලාම දැනගන්නට දැනගෙන ඒ පිළිබඳව සිතලා කල්පනා කරලා ඒ ගැන උනන්දුවක් ඇති කරගන්නට ඕන. අන්න එහෙම උනන්දුවක් ඇති වුණාට පස්සේ අපිට ඒවා ටිකෙන් ටික මතුවේවි, ප්‍රකට වෙවි, පෙනෙන්නට ගන්නවා. ඒ සඳහා අනුගමනය කළ යුතු වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ දේශනා කරන සුත්තමේ ඥාන, චින්තාමේ ඥාන සහ භාවනාමේ ඥාන. සුත්තමේ ඥාන කියලා කියන්නේ ඉස්සල්ලා අහලා දැනගන්නට ඕන. හේතුඵල කියන්නේ මොකක්ද? පටිච්චසමුප්පාදය කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සල්ලා හොඳට ධර්මදේශනා අහලා, දහම් පොතපත කියවලා හොඳට ඉගෙන ගන්නට ඕන. ඊට පස්සේ ඒවා පිළිබඳව සිතලා කල්පනා කරලා හොඳට වටහා ගන්නට ඕන. අනිත්‍ය කියන්නේ මොකක්ද? දුක කියන්නේ මොකක්ද? අනාත්මය කියන්නේ මොකක්ද? පටිච්චසමුප්පාදය කියන්නේ මොකක්ද? එතකොට ස්කන්ධ ධාතු ආයතන වශයෙන් පරමාර්ථ ධර්ම වශයෙන් මේවා බෙදෙන්නේ කොහොමද? ඒවා ධර්මදේශනා අහලා හෝ පොතපත කියවලා හෝ සාකච්ඡා කරලා විමසලා කල්පනා කරලා Tamangenම යම් යම් ප්‍රශ්න මතු කරමින් අනිත් අයත් එක්ක සාකච්ඡා කරමින් හොඳට ඒ කාරණා වටහා ගන්නට ඕන निराවුල්ව ඊට පස්සේ ඒවා තේරුම් ගැනීමේ උනන්දුව ඕනකම අපේ මනස තුලින් අවදි කර ගන්නට ඕන. ඒ ගැන ඒවා ගැන කැමැත්ත, ඒවා දැනගන්නට ඕන, ඒවා තේරුම් ගන්නට ඕන. ඒවා තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන කියලා. අන්නේ උනන්දුව ඇති වුණාට පස්සේ තමයි අපට ලෝකය තුල ඒ කාරණා ටිකෙන් ටික ප්‍රකට වෙන්නට ගන්න. දැන් ඕකේ අනිත් පැත්ත තමයි අපි අර මුලින් කිව්වේ කාමගරුක පුද්ගලයා තමන් කැමති වෙන්නේ මොනවටද? ඒවා තමයි ඒ තනත්තාට මතුවෙවි මතුවෙවි පෙනෙන්නට ගන්න. ද්වේෂගරුක පුද්ගලයාට ගැටෙන තැන්ම තමයි පෙනෙන්නට ගන්න. එතකොට අර සැක සංකා බහුල පුද්ගලයාට සැක ඇති වෙන තැන්ම තමයි මතුවේවි පෙනෙන්නට ගන්න. බියපත් වුණු තැනත්තාට බිය ජනිත කරන කාරණාම තමයි මතුවේවි පෙනෙන්නට ගන්න. අන්න ඒ වගේ අපිට පටිච්ච සමුප්පන්න වශයෙන් හේතුඵල වශයෙන් කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම මේවා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා සොයන්න ඕන නම් ඒ ගැන උනන්දුවක් ඇති කරගත්තාම ඒ ගැන කැමැත්තක් ඇති කරගත්තාම අපේ මනසට අපේ ඉන්ද්‍රියන්ට ඒවා ටික ටික ප්‍රකට වෙන්නට ගන්නවා. ඉතින් මේ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඡන්ද චිත්ත විරිය විමර්ශා. ඡන්ද කියලා කියන්නේ ඒ ගැන දැඩි කැමැත්ත. චිත්ත කියලා කියන්නේ නැවත නැවතම ඒ ගැන අවධානය යොමු කරන්න, සිත යොමු කරන්න. විරිය, කායික මානසික උත්සාහය ඒ කෙරෙහිම යොමු කරන්න. විමර්ශා ඒ කරුණ ගැනම විමසිලිමත් වෙන්න. ඒ විමසිලිමත් බව කියන එක විශේෂයෙන් වැදගත් වෙනවා. මොකද අපිට පෙන්වතුනි දැන් යමක් දිහා බැලුවට ඒ සම්බන්ධ සියල්ලක් දැනෙන්නේ විමසිලිමත්ව බැලුවොත් තමයි ඒකේ යම් යම් කරුණු ප්‍රකට වෙන්නේ. උදාහරණයක් ඇටියට දැන් ඇඳුමක් ගන්න ගියාම කෙනෙක් ලස්සන දැකලා හැඩය දැකලා වහාම සිත් ඇදගත්තාම ඒක කීය කිව්වත් ගන්නවා. අරගෙන ඇවිල්ලා ගෙදර ඇවිල්ලා ඇඳලා බලලා ටික දවසක් පාවිච්චි කරනකොට තමයි ඒකේ අඩුපාඩු ගොඩාක් පේනෙන්නට ගන්න. ඇයි ඒ අඩුපාඩු එකක්වත් අර මුලදී පෙනුන්නේ ඇයි ඒව ගැන විමසිල්ලක් උනේ නැහැ. ඒව ගැන විමසිලිමත් උනේ නැහැ. අර දැඩිව ඒකට තියෙන කැමැත්තත් එක්කලා වර්ණයට ඒකේ තියෙන සටහනට කැමති වෙලා තමයි ඒක ගත්තේ. එතකොට විමසිල්ල නැතුව යනවා. ඉතින් අපිට යමක යථාර්ථය දකින්නට නම් විමසිලිමත් බව තියෙන්නට ඕන. ඒ විමසිලිමත් බව කියලා කියන්නේ කුතුහලය නෙමේ යමක් නිවැරදිව වටහා ගන්නට, එහි ඇත්ත తත්වේ තේරුම් ගන්නට මනස අවදි කරන්නට ඕන. විමසිලිමත් වෙන්න ඕන. යථාර්ථය කුමක්ද කියලා තේරුම් ගැනීම විමසිලිමත් බව ඇති කරගන්න. ඒ නිසා විදර්ශනා වඩන පුද්ගලයාට බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් දේශනා කරන මූලික ගුණාංග තුනක් අවශ්‍යයි. ආතාපි සම්පජානෝ සතිමත් සිහිය තියෙන්නට ඕන සිහිය කියලා කියන්නේ අරමුණ ගැනත් සිත ගැනත් අවදියෙන් ඉන්නට පුළුවන් වෙන්න ඕන. අපි යමක් දිහා බලනකොට අපිට යමක් ඇහෙනකොට ඒ ඇහෙන, පෙනෙන, දැනෙන අරමුණ ගැනත් අපට අවධානය තියෙන්න ඕන. ඒ අරමුණට ප්‍රතිචාර දක්වන සිත පිළිබඳවත් අවධානය තියෙන්නට අරමුණයි සිතයි දෙකම පිළිබඳව අරමුණට සාපේක්ෂව සිත ක්‍රියාත්මක වෙන විදිහ අරමුණට සිත ප්‍රතිචාර දක්වන විදිහ අරමුණෙහි ඇලෙන ගැටෙන විදිහ ඒවා හරියට දකින්නට පුළුවන් නම් තමයි අපට ඇත්ත තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා මৌলিক වශයෙන් විදර්ශනා භාවනාව කරන කෙනෙකුට සතිය අවශ්‍යයි. සතිය කියලා කියන්නේ අරමුණ පිළිබඳවත්, සිත පිළිබඳවත් හැඟීම් බර නොවි අවධානයෙන් බලන්නට පුළුවන් ගතිය. ඊළඟට සම්පජඤ්ඤ කියලා කිව්වේ අර කියන විමසිලිමත් බව. ප්‍රඥාව උපදින්නේ විමසිලිමත් බව තුළින්. ඒතර මොනවා ගැනද විමසිලිමත් වෙන්නේ? අර මුලින් කියන ලද හේතු ප්‍රත්‍යයන් පිළිබඳව, ඒ වගේම ත්‍රිලක්ෂණය පිළිබඳව, ස්කන්ධ ධාතු ආයතන වශයෙන් බෙදා බැලීම පිළිබඳව, චතුරාර්ය සත්‍ය පිළිබඳව ඔය මූලික කාරණා ටික තමයි අපිට ලෝකේ යථාර්ථයේ හැටියට දකින්නට තියෙන්නේ. හේතුඵලය, ත්‍රිලක්ෂණය, චතුරාර්ය සත්‍ය සහ ස්කන්ධ ධාතු ආයතන වශයෙන් බෙදා බැලීම. ඒතර ඔය කරුණු කෙරෙහි තමයි විමසිලිමත් වෙන්නේ. දැන් අපි මෙතෙක් කාලයක් ලෝකයේ විමසිලිමත් වෙන්නට පුරුදු වෙලා තියෙන්නේ, ඇබ්බැහි වෙලා තියෙන්නේ මම කැමති දේවල්, මම අකමැති දේවල්. ඒව ගැන තමයි රුචි අරුචිකම් පිළිබඳව තමයි අපි ගොඩක් වෙලාවට ලෝකෙ විමසිලිමත් වෙන්නේ. එතකොට රුචි අරුචිකම් පැත්තකින් තියලා සැබවින්ම එතන කුමක්ද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණය ගැන විමසිලිමත් වෙන්නට පුළුවන් නම් අන්න එතන තමයි යථාර්ථය ප්‍රකට කරගන්නට පුළුවන් වෙන්නේ. ඉතින් එහෙම වෙනකොට ඒ තනත්තාට මේ සත්වේක්‍ය පුද්ගලේක්‍ය ආත්මයක්ය මවය පියාය ආදි වශයෙන් දකින්නට සම්මුති වශයෙන් ප්‍රඥප්ති වශයෙන් දකින්නට පුරුදු වෙච්ච ලෝකය ඒ සම්මුති වලින් ඔබට ගිහිල්ලා නාම රූප වශයෙන් වෙන් කරගෙන දකින්නට උත්සාහ කරන්න ඕනේ. ඒතකොට නාම රූප වශයෙන් මෙතන ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා විමසිලිමත් වෙන්නට ඕනේ. ඒක ඒක දකින්න ඒක සොයන්න උනන්දු වෙන්න ඕනේ. ඒ ගැන කැමැත්තක් ඇති කරගන්න ඕනේ. අන්න එතකොට අර සත්වේක්‍ය පුද්ගලේක්‍ය ආත්මයක්ය මවය පියාය බිරිඳය සැමියාය දරුවය මමය ආදි වශයෙන් මෙතෙක් අපි සම්මුති වශයෙන් ප්‍රඥප්ති වශයෙන් හිතාගෙන හිටපු දේවල් අපට ටික ටික මේ නාමයයි මේ රූපයයි කියලා පැහැදිලිව වෙන් කරලා දකින්නට පුළුවන් වෙනවා. කාලයක් ඒ ගැන උනන්දු වෙනකොට. එතකොට එහෙම දකින්න පුළුවන් වෙනකොට ඒක හඳුන්වනවා නාම රූප පරිච්ඡේද ඥානය. ඒ කියන්නේ නාමය සහ රූපය වෙන් කරලා තේරුම් ගන්නට පුළුවන් ඥානය. ඒ මට්ටමට අපේ ප්‍රඥාව ටිකෙන් ටික වැඩෙන්නට ගන්නවා. ඒක වැඩුණහම අපට මවය, පියාය, බිරිඳය, සැමියාය, දරුවාය කියන සම්මුති වෙනස් වෙන්නේ නැහැ. සම්මත වශයෙන් ලෝකය ඇසුරු කරනවා. නමුත් එහෙම ඇසුරු කළාට ඒ හැම මොහොතකම අර මූලික අවබෝධය අපි සතුව තියෙනවා. දැන් අවබෝධයයි සම්මුතියයි අපි පටලවා නොගත යුතුයි. දැන් සමහර කෙනෙක් අවබෝධයයි සම්මුතියයි පටලවා ගත්තාම අම්මා තාත්තා බිරිඳ සැමියා කියලා දකින්නට හිතන්නට ලෑස්තින ඒවත් ඔක්කොම ඉතින් මේ නාම රූප ධර්මනේ මේ ඇති වෙලා නැති වෙන ස්කන්ධ ධාතු ආයතනේනේ කියන මට්ටමින් තමයි විවාහාර කරන්න පටන්. ඒ මට්ටමට විවාහාර කරන්න පටන් ගත්තොත් එහෙනම් මේ මිනිස්සයා පිස්සෙක් හැටියට සමාජයේ හඳුනා ගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ පවා විවාහාරික ලෝකේ සම්මුති වශයෙන් තමයි කතා කළේ. ආනන්ද මම ඔබට මෙසේ ප්‍රකාශ කළා. එතකොට තථාගතයන් වහන්සේ තමන් පිළිබඳව කතා කරනකොට මම කියලා කතා කරනවා. ආනන්ද හැඳුනනට ආනන්ද කියලා කතා කරනවා. සරියොත් හැඳුනනට සාරිපුත්ත කියලා කතා කරනවා. එතකොට මේ නාම රූප ධර්ම කියලා කතා කරන්න කියන ඒක තමන්ගේ අවබෝධය. ගින්නෙන් පිලිස්සෙනවා කියලා අවබෝධ කරගත්තාම අපිට ගින්න පරිහරණය කරන්න බාධාවක් නැහැ. ගින්න ගින්න හැටියට පරිහරණය කරනවා. හැබැයි ඒකේ පිලිස්සෙන ස්වභාවය අවබෝධයේ තියාගෙන. අන්න ඒ වගේ අපි ලෝක ධර්මතාවයන් අර සම්මුති වශයෙන් ප්‍රඥප්ති වශයෙන් කතා කරනවා පරිහරණය කරනවා නමුත් ඒවාෙහි නාම රූප ධර්ම ක්‍රියාත්මක වෙන ආකාරය අපිට ප්‍රඥාවෙන් විනිවිද දකින්නට අපි දක්ෂ වෙනවා ඊට පස්සේ තවත් ගැඹුරට බෙදා බලනවා අර නාම රූප වශයෙන් බෙදාගත්තු ටික රූප වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් යලි තව ගැඹුරට බෙදා බලන්නට උත්සාහ කරනවා ඒ ගැන කැමැත්ත ඇති කරගන්නවා. ඒ ගැන උනන්දු වෙනවා. ඒ ගැන විමසිලිමත් වෙනවා. එතකොට අපිට ඒවා හැම වෙන් වෙවි වෙන් වෙවි පෙනෙන්නට ගන්න. ඊට පස්සේ තව දුරටත් අපි ධාතු වශයෙන් බෙදා බලනවා. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු ආදී වශයෙන් 18 ආකාරයකින් අපි ඒවා බෙදා බලන්නට උත්සාහ කරනවා. ඊට පස්සේ අපි තවත් සියුම් විදිහට රූප 28කුත් සිත් 89කුත් චෛතසික 52කුත් වශයෙන් පරමාර්ථ ධර්ම වශයෙන් ඉස්සලා ඉගෙනගෙන ඒවා තේරුම් අරගෙන ඊට පස්සේ ඒ කාරණා යම් යම් ප්‍රමාණයෙන් වටහා ගන්නට අපි උනන්දු වෙනවා. අන්න ඔය විදිහට දීර්ඝ කාලයක් මේ කරුණු ගැන අහලා කියවලා ඉගෙනගෙන සුතමේ ඥානයක් ඇති කරගන්නවා. ඒවා ගැන හිතලා කල්පනා කරලා සාකච්ඡා කරලා විමසලා චින්තාමය ඥානයක් ඇති කරගන්නවා ඊට පස්සේ ඒවා පිළිබඳව කැමැත්තක් විමසිලිමත් බවක් ඇති කරගෙන සතිය සහ සම්පජඤ්ඤය සතිය කියලා කිව්වේ අරමුණ සහ සිත ගැන අවධානය පවත්වනවා සම්පජඤ්ඤය කියලා කිව්වේ විමසිලිමත් වෙනවා කුමක් සඳහාද මේ කියන යථාර්ථය දකින්න අන්න එහෙම කාලයක් උනන්දු වෙනකොට අපිට මේ සත්වයේක්ක පුද්ගලයේක්ක ආත්මයක්ක කියලා අර සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ටි විපල්ලාස වලින් වැරදි විදිහට හඳුනාගෙන හිටපු දේවල් අපිට ටිකෙන් ටික පැහැදිලිව නිවැරදිව යථාර්ථවත්ව පෙනෙන්නට දැනෙන්නට පටන් ගන්නවා. අන්න ඒ සඳහා සිත පුහුණු කිරීමේ ක්‍රමය විදර්ශනා භාවනා කියලා හඳුන්වනවා. දැන් අපි ඔය පැහැදිලි කළ එක පැත්තක්. ස්කන්ධ ධාතු ආයතන පරමාර්ථ වශයෙන් කොහොමද බෙදා බලන්නේ? ඊට පස්සේ ඒ සූක්ෂම ධර්ම හේතු ප්‍රත්‍ය වශයෙන් එකින් එක ප්‍රත්‍ය වෙන්නේ කොහොමද? කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම කියන මේ ලෝක ධර්මතා වලට අනුකූලව හේතුඵල වශයෙන් මේවා එකින් එක එකින් එක එකට එකක් ප්‍රත්‍ය වෙනවා. එතකොට අවසානයේ ජාලයක් හැදෙන්නේ. දාමයක් හැටියට නෙමෙයි ජාලයක් හැටියට. දාමයක් කියලා කියන්නේ දැන් දන්වැලක පුරුකෙන් පුරුක එක එක තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට ඒක දාමයක්. ජාලයක් කියලා කියන්නේ අර මීවදයක බැඳලා තියෙන අර පුංචි පුංචි ගුල්. එතකොට ඒවා එකකට එකක් එකකට එකක් සම්බන්ධව. එක පැත්තකට විතරක් නෙමෙයි හාත්පසින් සම්බන්ධ වෙනවා. ඒ පැත්තට මේ පැත්තට හැම පැත්තටම සම්බන්ධ වෙන විදිහට ඒක සකස් කරනවා. එතකොට අන්න ඒ වගේ ජාලයකදී ක්‍රියාත්මක වෙන්නේ එක පැත්තකට විතරක් නෙමෙයි සෑම පැත්තකටම එකින් එක අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒතර පටිච්චසමුපාද කියලා කියන්නේ අන්න ඒ විදිහට ජාලයක් හැටියට එකකට එකක් ප්‍රත්‍ය වෙන ක්‍රමයක්. අවිද්‍යාව සංස්කාර ඇති කරන්න හේතු ආපහු සංස්කාර අවිද්‍යාව ඇති කරන්න හේතු ඊළඟට සංස්කාර විඥානය ඇති කරන්න හේතු වෙනවා ආපහු විඥානය සංස්කාර ඇති කරන්න හේතු වෙනවා මේ විදිහට එකකට එකක් ඉදිරියට පසුපසට හැම පැත්තටම ප්‍රත්‍ය වෙමින් ජාලයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ විදිහට දැන් අපි මූලික වශයෙන් බෙදා හඳුනා ගන්නවා මේ නාම රූප ධර්ම කොහොමද සූක්ෂම වශයෙන් බෙදෙන්නේ කියලා. ඊට පස්සේ ඒවා අන්‍යෝන්‍ය වශයෙන් හේතු ප්‍රත්‍ය වශයෙන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා හඳුනා ගන්න. එතකොට තමයි අපිට පටිච්ච සමුප්පාදය හේතුඵල ධර්ම න්‍යාය ටිකෙන් ටික ප්‍රකට වෙන්නේ. ඊට පස්සේ අපි ත්‍රිලක්ෂණ වශයෙන් අර හේතු ප්‍රත්‍යයෙන් හටගෙන ක්‍රියාත්මක වෙන මූලික ධර්ම වල තියෙන ලක්ෂණ අනිත්‍ය බව දුක් බව අනාත්ම බව අසුභ බව දකින්නට උත්සාහ කරනවා අනිත්‍ය කියලා කිව්වේ ඇති වෙලා වහාම බිඳී යනවා ඒ නාම රූප ධර්මයන් බොහෝ කාලයක් පවතින ඒවා නෙමෙයි වහා බිඳී යනවා අනිත්‍ය බව දුක්ඛ කියලා කිව්වේ අමාරුව කැක්කුම පීඩාව කියන සරලාර්ථය විතරක් නෙමෙයි ඊට එහාට ගිහිල්ලා හේතුප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී කියන මේ කරුණු දෙක නිසා ඇතිවීම බිඳීම් දෙකෙන් මේ නාම රූප ධර්ම සියල්ලම පෙළෙනවා පීඩාවටපත් වෙනවා අන්න ඒ බව නුවණින් තේරුම් ගන්න. එතකොට අපි හොඳයි කියන දේවල් උනත් සුවදායකයි කියන දේවල් උනත් හේතුප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යනවා. එතකොට ඒ සැපයි කියන තැන උනත් දුක්ඛ ලක්ෂණේ ක්‍රියාත්මක වෙනවා. ඒවා ගැඹුරින් දකින්නට උත්සාහ කරනවා. ඊළඟට අනාත්ම කියලා කිව්වේ සත්ව පුද්ගල ආත්ම වශයෙන් මම වශයෙන් ගත යුතු කිසිවක් මෙහි ඇත්තේ නැහැ. මෙහි තියෙන්නේ හේතු ප්‍රත්‍ය වශයෙන් ක්‍රියාත්මක වෙන නාම රූප ධර්ම සමූහයක් පමණයි. ස්කන්ධ ධාතු ආයතන සමූහයක් පමණයි. පරමාර්ථ ධර්ම සමූහයක් පමණයි කියලා පැහැදිලිව දකින්නට උත්සාහ කිරීම තමයි අනාත්ම. එතකොට එහෙම ලක්ෂණයක් මෙහි තියෙනවා. ඒක අපිට පේන්නේ නැත්තේ අපි ඒගෙන උනන්දු නොවන නිසා. ඒතර විදර්ශනාවේදී අපි මේ කරුණු ගැන උනන්දු වෙනවා. ඒතර අනිත්‍යයි කියලා කියන්නේ අපට පෙනෙන හැටි නෙමෙයි. එහි තියෙන ලක්ෂණය. ඒ තියෙන දේ පෙනෙන්නේ නැති නිසා අපි උනන්දු වෙනවා ඒක මතු කරලා දැකගන්න. දුක්ඛ කියලා කියන්නේ අපි හිතන විදිහ නෙමෙයි. දුක්ඛ කියන ලක්ෂණය එහි තියෙනවා. හේතුත් ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යන ගතිය, ඒ ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙන ගතිය මේ සංස්කාරයන්ගේ ලක්ෂණයක්. ඒක අපි හිතන නිසා පෙළෙන එකක් නෙමෙයි. නමුත් ඒක දකින්නට උත්සාහ කරද්දී තමයි අපිට ප්‍රකට වෙන්න අනාත්මය එහි පවතින ධර්මතාවය. අපි ඒක දකින්න උත්සාහ කරනකොට අපිට ප්‍රකට වෙන්න ගන්න. අසුභ බව, ඒ කියන්නේ සුභ වශයෙන් ගත යුත්තක් නැති බව, ඇලෙන්න බැඳෙන්න තරම් වැදගත් යමක් නැති බව මේ සංස්කාර ධර්මයන්ගේ ස්වභාවයයි. නමුත් ඒ ස්වභාවය ගැන අපි උනන්දු වුණොත් විතරයි අපිට ඒක පේනෙන්නට දැනෙන්නට ගන්න. මෙන්න මේ විදිහට අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් මේ සංස්කාර ධර්මයන් විමස විමසා බලන්නට උත්සාහ කිරීම විදර්ශනා භාවනාව ඊළඟට චතුරාර්ය සත්‍ය මේ දුකයි අර දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත වූ සමස්ත සංස්කාර ධර්මයන් දුක්ඛ ධර්මයන් ඒවා නැවත නැවත පවතින්නේ පවත්වා ගන්නට කැමැති නිසා තෘෂ්ණාව නිසා එතකොට ඒ තෘෂ්ණාව දුරු කළොත් විතරයි මේ පැවැත්ම අහෝසි වෙන්නේ ඒ සඳහා අනුගමනය කළ යුතු මාර්ගය මේ විදර්ශනා භාවනා මාර්ගය ඒ තුලින් ආරෂ්ඨාංග මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයේහි ගමන් කිරීමයි එහෙම නැත්නම් ඒ අංග 8 දියුණු කිරීමයි කියලා ඒවා මුලින් අහන්නට ඕන තේරුම් ගන්නට ඕන ඊට පස්සේ පුහුණු කරන්න මෙන්න මේ විදිහට ස්කන්ධ ධාතු ආයතන වශයෙන් පටිච්ච සමුප්පන්න වශයෙන් ලක්ෂණ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් මේ නාම රූප ධර්මයන් බෙද බෙදා විමස විමසා බැලීම තමයි විදර්ශනා කියලා කියන්නේ. ඒ සඳහා සිහිය තියෙන්නට ඕන, විමසිලිමත් ප්‍රඥාව තියෙන්න ඕන, වීරිය තියෙන්නට ඕන. ආතාපි සම්පජානෝ සතිමා. සිහිය, විමසිලිමත් ප්‍රඥාව සහ වීරිය තියෙන කෙනෙකුට විතරයි මේ කාර්ය දිගට පුහුණු කරන්නට පුළුවන් වෙන්නේ. ඒ විදිහට පුහුණු කරද්දී අපි මාතෘකා කළ ගාථා ධර්මයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනිච්ඡං අනිච්චතෝ දක්ඛුම් දුක්ඛ මද්දක්ඛු දුක්ඛතෝ අනත්තනී අනත්තාති අසුභං අසුභතත් දතෝ සම්මා දිට්ඨි සමාදානා සබ්බං දුක්ඛං උපච්චගෝ යම් කෙනෙක් අනිත්‍ය අනිත්‍ය වශයෙන්ම යථා ස්වභාවයෙන් දකින්නට සමත් වුණොත් දුක්ඛ ලක්ෂණය දුක්ඛ වශයෙන්ම දකින්නට සමත් වුනොත් අනාත්ම ලක්ෂණය අනාත්ම වශයෙන්ම දකින්නට සමත් වුනොත් අසුභ වූ සංස්කාර ධර්මයන් අසුභ වශයෙන්ම දකින්නට සමත් වුනොත් ඒ තනත්තා සම්මා දිට්ඨිය උපදවන්නට ඒ කියන්නේ නිවැරදි දැක්මක් ඇති කරගන්නට සමත් වෙනවා අන්නේ නිවැරදි දැක්ම ඇති කරගන්නා වූ තනත්තා තමයි මේ සමස්ත පංචස්කන්ධ දුක්ඛයෙන් නිදහස් වෙන්නේ සසර දුකින් මිදෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා ඉතින් ඔය විදිහට විදර්ශනා භාවනාව කියන්නේ ටිකක් ගැඹුරු කාරණයක්. ඉතින් අපි ගාක් සරල විදිහෙන් පැහැදිලි කරලා දෙන්නට උත්සාහවත් උනේ මේවා එකවරක් ඇහුවයි කියලා එකපාරටම අපට වැටහෙන්නේ නැති වෙන්න පුළුවන් සාංශාරික වශයෙන් පුරු කරපු ප්‍රගුණ කරපු මේ ජීවිතේත් ඒවා ගැන අවධානය යොමු කරන උනන්දු වෙන අයට යම් ප්‍රමාණයකට ඒවා වටහාගෙන निराවුල් කරගෙන ඉදිරියට යන්න පුළුවන්. එහෙම නැති කෙනෙක් වුණත් මේක මට වැටහෙන්නේ නැහැ මේක ගැඹුරු වැඩි කියලා බැහැර කරන්නේ නැතිව මේ කාරණා නැවත නැවත ශ්‍රවණය කරන්න ඕන. ඒවා සම්බන්ධව තියෙන තවත් දේශනා අහන්නට ඕන. ඒ සම්බන්ධව ලියවිච්ච පොතපත කියවන්නට ඕන. නිවැරදි පොතපත එහෙම කියවලා මූලික වශයෙන් සුත්තමය ඥානයක් ඇති කරගෙන ඊළඟට ඒවා ගැන හිතලා කල්පනා කරලා චින්තාමය ඥානයක් ඇති කරගෙන ඊළඟට සිහිය, විමසිලිමත් ප්‍රඥාව සහ වීරය උපදවාගෙන ඒවා ප්‍රායෝගිකව අත්දකින්නට, ඒ යථාර්ථය ප්‍රත්‍යක්ෂ කරන්නට වෑයම් කරන්නට ඕන.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 ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න මිය පරලෝ යන්නට එදුණු ඊ.එස්. රත්නවීර පියාණන් ලීඩියා රෝස් රත්නවීර මෑණියන් ඇතුළු පරම්පරාවල මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දෙනාගේම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දෙනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද 80 වැනි ජන්මදිනයේ සමරන සනත් රත්නවීර මහත්මයාටත් පවුලේ සෑම දෙනාටත් නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා ආයුරාෝග්‍ය සම්පත් වර්ධනය වේවා සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමු හැම දිනාටම පෙරවන් සරණයි